ශිවසේනයයි ධර්මානුශාසනාව අද උදෑසන මෙම උතුම් වූ ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා අපගේ සදහම් මැදිරිය වෙත වැඩමවා වදාළ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජනීය දෙල්වල සරණසිරි සාමිපාදයන්න් වහන්සේ සංයුක්ත නිකායේ අස්සාද සූත්‍රයේ ඇසුරෙන් අද මේ උතුම් ධර්මානුශාසනාව සදහවතුනි මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණේ සහිත පංචශීලයේ සමාදන් වීමට අපි තෙවරක් নমස්කාරය කියමු.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 සදහවත් කාරුණික පින්වත්නි අද දවසේ මේ උතුම් මොහොතේ මේ පින්වත් සියලු දෙනාම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ මේ සදහම් පරිශ්‍රයට පැමිණිලා බලාපොරොත්තු වන්නේ ලෞතර තථාගත භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට ධර්මය ඉගෙන කියා ගන්නට එයින් තමන්ගේ ජීවිතය පෝෂණය කරගන්නට විශේෂයෙන් මේ පින්කම ධර්ම දානමේ පින්කමක් මේ අත්තන්ට පමණක් ධර්ම අවබෝධය පිණිස ධර්මයේ ඉගෙන කියා ගැනීම පිණිස උපකාර වන ධර්ම දානමේ පින්කමක් නෙමෙයි මේ ධර්ම ශ්‍රවණය සිදු කරන මේ දේශනාව අහුම්කම් දෙන ලක්වාසී ලෝවාසී සියලු දෙනාට ධර්මයේ ඉගෙන කියා ගන්නට ඉඩහසර වෙන් කිරීමක් ඒ වෙනුවෙන් ඒ අත්න්ට උපකාර කිරීමක් මේ පින්වත් සියලු දෙනාම අද දවසේ මේ මොහොත තුල සිදු කරන්නේ පින්වත්නි අඳුරේ කාලය ගත කරනවාට වඩා එක් පහනක් හෝ දල්වන එක එක් ආලෝකයක් හෝ ඇතිකරන එක බොහෝ වටිනා උතුම් කාර්යයක් මේ පින්වත් පිරිසත් අද දවස තුල මේ මොහොත තුල සිදු කරන්නේ තමන්ගේ ජීවිතය නිවැරදි දිශාවකට නිවැරදි ගමනකට යොමු කරගන්නාක්සේම යම් දුරවබෝධයන් නිසා නොදැනීම නිසා අනවබෝධය නිසා කටයුතු කරන ජීවිතය පිළිබඳව ගැඹුරින් කල්පනා නොකරන බොහෝ පිරිසකට තමන්ගේ ජීවිතය ලබාපු මනුෂ්‍ය ජීවිතය හරවත්ව ගත කරන්නේ කොහොමද කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන එක මේ පින්කමින් සිදු කරන්නේ. අඳුරක සිටි නැත්තන්ට නිවැරදි මං හසර විවර කර දෙන එක මං පෙත් පෙන්눔 කරන එක මේ පින්කමින් සිදු කරන්නේ පින්වත්නි අපි අද දවසේ මාතෘකාව කොටගත් සූත්‍ර දේශනාව සංයුත්ත නිකාය තුන්වෙනි පොතේ සඳහන් වෙන අස්සාද සූත්‍රය. මේක සූත්‍ර පෙළක්. සූත්‍ර තුනකින් සමන්විත දේශනාවක්. පඨම අස්සාද සූත්‍රය, ဒုတိ ය අස්සාද සූත්‍රය සහ තෙවෙනි, තෘතීය අස්සාද සූත්‍රය විදිහට සඳහන් වෙනවා. මේ අස්සාද සූත්‍රය දේශනා කොට වදාරන බුදුරජාණන් වහන්සේ සවැත්නුරුදි මේ දේශනාව සිදු කරන්නේ උන්වහන්සේ ආරම්භය ගන්නෙම භික්ෂූනි මහණෙනි සම්මා සම්බුද්ධත්වයේ අවබෝධ කරගන්නට කලින් බෝසත් අවදීයේදී මට මෙන්න මේ ප්‍රශ්න ටික තිබ්බා. ඒ ප්‍රශ්න ටික තමයි උන්වහන්සේ මම මාතෘකා කොටගත්තු ප්‍රශ්න ටික. උන්වහන්සේට තිබ්බේ ප්‍රශ්න ටික තමයි රූපයාගේ රූපයේ ආස්වාදය ආදීනවය නිස්සරණය මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අපි අර එක මිටකට අරගෙන කතා කළොත් පංච උපාදානස්කන්ධේ ආස්වාදය ආදීනවේ නිස්සරණය මොකක්ද කියන එක. මේ ආස්වාදය ආදීනවේ නිස්සරණ කියන වචනේ ඉඳලම අපි පෙළගස්වගෙන යමු පැහැදිලි කරගෙන යමු අටුවාව තුල පෙළ අටුවාව තුල සඳහන් කරනවා ආස්වාදය අපි හැම කෙනෙක්ම දන්නවා සාමාන්‍ය සරලාර්ථයේ ගත්තහම රස විඳිනවා ආස්වාදනය කරනවා යම් දෙයක හරය ඇත්ත ඇති හැටියෙන් උකහා ගන්නවා එකතු කර ගන්නවා ඒ වගේම තමයි ආදීනමය. අපි සාමාන්‍ය වචනයට කියනවනේ කටකත් වචනයටත් කියනවනේ ඔය කරණේ වේ ආදීනම හම්බෙයි කියලා. මොකද්ද එතකොට මේ ආදීනම කියන්නේ? ආදීනම කියලා කියන්නේ දෝෂය. ආදීනව කියලා කියන්නේ ප්‍රතිවිපාකය. දෝෂ ප්‍රධානව තේරුම් ගත්තාම දෝෂය. ඒකේ තියෙන අපි කිව්වොත් වැරදි ප්‍රතිඵලය. එතකොට නිස්සරණය නිදහස් වීම. එතකොට අපිට පෙළගස්ස ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ මේ යොමු කරන අපි අපේ මනස යොමු කරන අපේ හිත යොමු කරන තැන මොකක්ද මේ? බුදුරජාණන් වහන්සේ අහනවා මට මෙන්න මේ ප්‍රශ්න ටික තිබ්බා. රූපයාගේ ආස්වාදය පිළිබඳව මට ප්‍රශ්නයක් තිබ්බා. රූපේ ආදීනවේ දෝෂය පිළිබඳව මට ප්‍රශ්නයක් තිබ්බා. මේකෙන් නිදහස් වීම පිළිබඳව, ගැලවීම පිළිබඳව මට ගැටලුවක් තිබ්බා. හැබැයි මේ සම්මා සම්බුද්ධත්වයට අභිසම්බෝධියට ප්‍රථමව. පින්වත්නි ආස්වාදය ධර්මයේ තුල පැහැදිලි කරන කොටස් දෙකකින් ආස්වාදයේ කොටස් දෙකකට බෙදෙනවා සුඛං සෝමනස්සං කායික ආස්වාදයක් තියෙනවා මානසිකව විඳින ආස්වාදයකුත් තියෙනවා කායික සැපයයි මානසික සැපයයි දැන් මේ කායික සැපය අපි හැමදෙනෙක්ම මුළු ජීවිත කාලය පුරාවටම බලාපොරොත්තු වෙන දෙයක්. කායික සැපය. පින්වත්නි කායික සැපය බලාපොරොත්තු වෙන අපි උදෑසන අවදි වෙච්ච මොහොතේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම්ම අපේ ප්‍රමුඛතම කාර්ය වෙලා තියෙන්නේ පළමු අවශ්‍යතාවය වෙලා තියෙන්නේ කායික සැපය. කයට සැප පහසුව සැලසීම පිණිස කල්පනා කරලා බලන්නට කොච්චර වෙහෙසක් ගන්නවද? උදෑසන අවදි වෙච්ච මොහොතේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම් 365ම අපි හරි හම්බ කරන්නේ දූදරුවෝ ඉගෙන කියා ගන්න පෙළගස්සන්නේ ඇයි? ඒ නැත්නම් ඒකට දෙමව්පිය යොමු කරන්නේ ඇයි? හොඳට ඉගෙන කියාගත්තොත් අනාගතේ හොඳ රස්සාවක් කරලා සැප පහසු ඉන්න පුළුවන්. හොඳට කාටවත් අතනපා ඉන්න පුළුවන්. මම ඒක වැරදි කියනව නෙමෙයි අපි පටන් ගන්න තැන මම මේ එතනින්ම අපි උත්සාහ කරන්නේ අපි හැම මොහොතකම ගෙනහැර දක්වන්නේ පෙන්වලා දෙන්නේ කායික සැපය වෙනුවෙන් මේ වෙහෙසෙන්නේ මේ මහන්සි වෙන්නේ ඒ අතරේ හිතේ නිදහස හිතේ සතුට වෙනුවෙනුත් අපි යම් යම් දේවල් ජීවිතවල ඉෂ්ට සිද්ධ කරගන්නව බලාපොරොත්තු අරමුණු මුදුන් පමුණවා ගන්න වෙහෙසෙනවා. පින්වත්නි කායික සැපය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ රූපේ ආස්වාදයේ පිළිබඳව එහි රස විඳීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. අපි සාමාන්‍යයෙන් ලස්සන රූපයක් දත් නැත ගැටුනහම ලස්සන රූපයක් දැක්කහම තව කවුරුවත් අපිට කියන්න ඕන නෑ ලස්සන රූපයක් තියෙනවා බලන්න කියලා. කවුරුවත් පොළඹවන්න ඕනේ අපි බලනවා. ලස්සන ස්ථාන, ලස්සන රූප දකින්න, ලස්සන දේවල් දකින්න අපි කොපමණ දුරක් හරි ගෙවාගෙන යනවා. චාරිකාවන් සංවිධානය කළා යන්නේ. වන්දනා චාරිකාවන් වලට අමතරව සාමාන්‍යයෙන් විනෝද චාරිකාවන් සංවිධානය කරලා යන්නේ අපි යනවනේ දියඇලි බලන්න මල්වතු උයන්වතු ගෙවතු බලන්න යනවනේ මේ හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ලස්සන රූප දකින්න යන්නේ අපි කවුරුවත් යන්නේ නැහැනේ චාරිකා සංවිධානය කළා මීතොට මුල්ල අපි හේ ගිහින් ඒකක් බල්ලෙමු කියලා කවුරුත් සංවිධානය කළා යනවද නෑ කවුරුත් යන්නේ නෑ අපි හැම මොහොතකම උත්සාහ කරනවා ලස්සන ඇසට, කයට සැප පහසුව ගෙන දෙන රූප පමණක් ආස්වාදනය කරන්න. ඒ රසය පමණක් විඳින්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ රූප ආස්වාදනය කරන මේ රූප රස විඳින්න වෙහසෙන අපි සැබෑවටම එහි තියෙන ආදීනවය තේරුම් ගන්නට ඕන. අපි ලස්සන රූප පමණක් හොයාගෙන යන අපි ලස්සන රූප පමණක්ම සොයන අපි අදටත් එයින් සැනසීමකටපත් වෙලා නැහෙනි. ජීවිතේ කොච්චර ලස්සන රූප ලස්සන දේවල් පමණක් දකින්න අපි වෙහෙසෙන්නේ නැද්ද? ඒ වෙනුවෙන් බිය පැහැදම් කරන්නේ නැද්ද? හැබැයි අදත් අපි එකකින් සැනසීමකටපත් වෙලා නැහෙනි. අදත් අපිට ඇතිවීමක් වෙලා නැහෙනි. අදත් අපි හොයනවනේ තාම මගතොටේදී දැක්කත් කවුරු හරි කිව්වත් ලස්සන ස්ථානයක් ගැන කිව්වත් අපි අදත් හොයනවා. අදත් යනවා මේ දේවල් හොයාගෙන බලන්න. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට අදාළනවා අපි රූපයෙන්ම පටන් කාරණාව පැහැදිලි කරගමු. රූපය කියලා කියන්නේ මොකද්ද? ධර්මයේ තුල පැහැදිලි කරනවා රූපේ හටගන්න ප්‍රධාන කාරණා 8ක් හේතු වෙනවා. කාරණා 8ට හේතුවක්. ඒ කාරණා 8 ධර්මයේ තුල පැහැදිලි කරනවා සුද්ධාෂ්ටකය කියලා. සුද්ධාෂ්ටකය පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. මෙන්න මේ කාරණා 8 හේතුවෙන් පණ තියෙන පණ නැති සියලු රූප හටගෙන තියෙන්නේ. පණ තියෙන පණ නැති ලෝකයේ සියලු රූප හටගෙන තියෙන්නේ මෙන්න මේ காரணා අටේ හේතු නිසාවෙන්. එතකොට මේ காரணා අට පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන මේ காரணා අටෙන් ඇස කියන චක්කු එහෙම නැත්නම් ඇස කියන රූපයට ඇසට ගෝචර වෙන්නේ අරමුණු වෙන්නේ වන්න එහෙම නැත්නම් වර්ණ කියන රූපේ පමණයි. ඒක කළු සුදුද වෙන යම් වර්ණයක්ද කියන එක නෙමෙයි ප්‍රධාන වෙන්නේ වර්ණ රූපය පමණයි මොනම වර්ණයක් හෝ වර්ණ රූපේ පමණයි රූප ඇසට ගෝචර වෙන්නේ එතනින් අපි පටන් ගමු ඇහැ කියලා කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්නට පින්වත්නි ධර්මයේ තුල පැහැදිලි කරනවා ඇස කියලා කියන්නේ අපි මේ දකින මුළු ඉන්ද්‍රිය කොටසම නෙමෙයි. ඇසේ ධර්මයේ තුල විස්තර කරනවා ඇසේ කළු ඉන්ද්‍රියාවේ සිවි හතක් නැද තියෙන ලේඩි හිසක තරම් වූ චක්කු ප්‍රසාදයටයි ඇහැ කියලා කියන්නේ. ඒ කොටස එහි හරියට උදාහරණයක් ගත්තොත් කණ්ණාඩියක් වගේ. කණ්ණාඩියක් කොහරි බිත්තියක එල්ලලා තියෙනකොට එයින් ඉස්සරහා ගමන් කරන ඉස්සරහා තියෙන සියලු දේ ඒ කණ්ණාඩියේ ගැටෙනවා වගේ කණ්ණාඩියෙන් පෙන්눔 කරනවා වගේ ඇස ඉදිරියේ තියෙන චලනය වෙන චලනය නොවන පණ තියෙන පණ නැති සියලු දේවල් මේ චක්කු ප්‍රසාදේ හටගන්නවා. එහෙම නැත්නම් පහළ වෙනවා. ඒ එතකොට මේ හටගත්තේ ඇස කියන ධාතුව රූපය හටගත්තේ සුද්දාෂ්ටකයේ හේතුවෙන්. මේ කාරණාටේ හේතුවෙන්. මේ ඇසත් රූපයක් නිසා හටගන්නවා සුව දුක් වේදනා. අදුක්ඛම සුඛ වේදනාවක් කියලා මෙතන දෙවෙනි කාරණාව විදිහට සඳහන් කරනවා. අපිට ඊටාම පැහැදිලි පින්වත්නි ඇඟට හිතට දැනෙන සුව වේදනාව අපිට පැහැදිලිනේ තේරෙනවනේ. කායික සුව වේදනාව අපිට තේරෙනවා. හිතට දැනෙන සුව වේදනාව අපිට තේරෙනවා. අපිට එකපාරටම ග්‍රහණය කරගන්න බැරි අදුක්ඛම සුඛ එහෙම නැත්නම් මේ කියන උපේක්ෂා සහගත නොදුක් නොසුව වේදනාව. උපේක්ෂා සහගත වේදනාව. එතකොට අපි පළමුව ප්‍රධානවම හොයන්නේ සුව වේදනාවනේ. මනුෂ්‍ය සත්‍යයන් ඉඳලා තිරිසන් සත්‍යය දක්වාම සියලු දෙනාගේ පළවෙනි අරමුණ පළවෙනි කැමැත්ත තමයි අවශ්‍යතාවය තමයි සුව වේදනාව. එයිනුත් කායික සුව වේදනාව. කායික සැපය. ඒ වෙනුවෙන් ලස්සන රූප දකිනවා. රූප හොයාගෙන යනවා. රූප බලනවා. දැන් අපි කොයි කොයි වචනකින් කිව්වත් බලනවා දකින්නවා කියන කොයි වචනකින් කිව්වත් එකම අර්ථය ගැනීම. අස්වාභාවිකව ක්‍රියාකාරකම් අපි सिद्ध කරන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි ඇසත් රූපයත් එකතු වෙලා චක්කු විඥාණය හට ගන්නවා. ධර්මයේ තුල ඒකට පැහැදිලි කරනවා චක්කු විඥාණය කියලා කියන්නේ ඇසෙහි පහළවන සිත. ඇසෙහි පහළවන සිත චක්කු විඥානය. එතකොට කාරණා අටක හේතුයෙන් හටගත්ත චක්කු ප්‍රසාදයෙන් නැත්නම් ඇස අනිත්‍ය වූම කාරණා අටක හේතුයෙන් හටගත්ත දෙයක්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වන්න, ගන්ධ, රස, ඕජා මේ කාරණා අට අනිත්‍ය වූම කාරණා අටක්. එතකොට කාරණා ඒ අනිත්‍ය වූම කාරණා අටක හේතුයෙන් හටගත් ඇස එහෙම නැත්නම් චක්කු ප්‍රසාදය අනිත්‍යයි. ඒ වගේම තමයි කාරණා අටක හේතුයෙන් ඒ කාරණා අටේම බලපැවැත්මෙන් උපකාරයෙන් හටගත් රූපයත් අනිත්‍යයි. මොනම රූපයක් හෝ පණ තියෙන මම කලින් මතක් කළා වගේ පණ තියෙන වෙන්න පුළුවන් පණ නැති දේ වෙන්න පුළුවන් මොනම රූපයක් හෝ අනිත්‍යයි. මේ කියන කොටස වෙනසට විපරිණාමයට යටත්. ඒ වගේම තමයි ඇස අනිත්‍යයි එයින් රූපය අනිත්‍යයි මේ காரணා දෙකේ හේතුවෙන් හටගන්න චක්කු විඥාණය අනිත්‍යයි. ඇස තුල හටගන්න ඇසෙහි පාලවන සිත. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඒ වෙනස අපි තේරුම් ගන්න පුළුවන් පින්වත්නි අපි මෙහෙම කිව්වොත් අපි හැමෝම කැමතිනේ පුංචි දරුවන්ට. අපි හැමෝම පුංචි දරුවන්ට කැමති. බිලඳුන්ට කැමති. අලුතෙන් දරුවෙක් තමන්ගේ ගෙදරට හරි ඥාති ගෙදරකට හරි හිතවතෙක් ගෙදරකට හරි ගෙනාවට පස්සේ අම්මට ලැබිලා ගෙනාවට පස්සේ අහලා ගමු පලාතෙන් ඉන්න අය යනවනේ බලන්න. හැමෝම යනවා ගිහින් බලනවා අම්මා වගේ තාත්තා වගේ කියනවා සමහර විට පාරට ඔටේ අරගෙන යද්දී සාමාන්‍යයෙන් ගෙයින් එළියට බහැලා අඩි 10 15 යනකොට කවුරු හම්බුණත් වඩාගෙන ඉල්ලගෙන යනවනේ ටිකක් දුර. සම්පකාරයට ගියා පන්සලට ගියත් ඉල්ලගෙන යනවා. ඇයි? ඒක හරි අපිට සුවයක්. ඒ දරුවා දකින්න එක, ඒ රූපය දකින්න එක අපිට ලොකු කුඩා හැමෝටම හරි සුවයක්, හරි සැනසීමක් නේ. හරි සතුටක්. හැබැයි ටික ටික ලොකු වෙනකොට ලොකු වෙනකොට අවුරුදු 10 15 සාමාන්‍ය වැඩි වයස් වෙනකොට වයෝ වෘද්ධ වෙනකොට අර තිබ්බ ඇල්ම අර තිබ්බ ලෙන්ගතුකමට මොකද වෙන්නේ? සමහර වෙලාවකට පාරදී හම් වුණොත් ආපුතේ කියලා කතා කරයි. මේ අහවලාගේ දරුවනේ කියලා කියයි. එතනින් එහාට ආයෙ ඉල්ලනවද වඩාගෙන යන්නේ? ආයි පන්තලේ කතා කරනවාද කවුරුත් පන්තලේදී හරි සම්පකාරදී හම්බෙච්චහන් ඉන්න ටිකක් වඩා ගන්නයි කියලා. නෑ. බලන් රූපයාගේ වෙනස් වීමත් එක්ක මොකද වෙලා තියෙන්නේ? සුඛං කායිකව මානසිකව දෙනිච්ච සෝම් සැපය අපිට ඊට පස්සේ මොකක් විදිහටද පෙරලිලා ගිහිල්ලා තියෙන්නේ? දුකක් විදිහට පෙරලිලා. විපරිණාමී ස්වභාවය අපි කොයි විදිහටද එතකොට අල්ලගෙන තියෙන්නේ? කොයි විදිහටද අපි තේරුම් අරගෙන තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන මේ රූපස්කන්ධය පිළිබඳව විදර්ශනාවේදී අපි මේක තේරුම් ගන්නට ඕන. ඒ ආදීනවේ තේරුම් ගන්නට ඕන අනිත්‍ය ලෙස, දුක්ඛ ලෙස, අනාත්ම ලෙස. ඒක පැහැදිලි කරන තැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාලා රූපය අනිත්‍ය වෙන්නේ මොකක් හින්දාද? අනිත්‍ය වෙන්නේ ප්‍රධාන කාරණා තුනකට යටත් නිසා. ඒ කාරණා තුන තමයි uppādō paññāyati වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤතත්තං පඤ්ඤායති අපි මේ වචන තුන අනන්ත අහලා තියෙනවනේ ජීවිතේ පාංශුකෝල අවස්ථාවන් වල අනන්ත අහලා තියෙන වචන තුනක් නෙමෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන වචන තුනක් උපාද තితి භංග කියන වචන තුනක් අනිත්‍ය වෙන්නේ හටගත්තු සියලු දේවල් දේවල් වල හට ගැනීම උපාදෝ පඤ්ඤායති අපි දකිනවා. දේවල් හට ගන්නවා අපි දකිනවා. වයෝ පඤ්ඤායති වෙනස් වෙනවා විනාශ වෙනවා අපි දකිනවා. ඊටස්ස අඤ්‍ය තත්තං පඤ්ඤායති. හටගත් මොහොතේ ඉඳලා එහෙම නැත්නම් පැවැත්ම තුලම වෙනස් වීම අපි දකිනවා. මෙන්න මේ කාරණා නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට දරනවා අනිත්‍යයි. පණ තියෙන පණ නැති සියලු දේ අනිත්‍යයි. ඒ වගේම දුකක් වෙන්නේ කොහොමද? රූපස්කන්ධය දුකක් වෙන්නේ කොහොමද? පින්වත්නි රූපය දුකක් වෙන්නේ පීඩාකාරී කියන අර්ථයෙන්. පීඩාකාරී කියන අර්ථයෙන්. දැන් සරලම උදාහරණයක් ගමුකෝ. ඔයත් උතන වාඩි වෙන මේ බිම වාඩි වෙනකොට මේ ස්ථානේ වාඩි වෙනකොට වාඩි උනේ වාඩි වෙලා ඉන්න පුළුවන් සුව පහසු මිරියව් වෙන්නේ මම මට මේ ඉරියව්වේ ඉන්න පුළුවන් කියන අදහසින් වාඩි උනේ බිමින් හරි ආසන මත හරි හැබැයි මේ විනාඩි කීපයට කීවතාවක් වෙනස් කළාද ඉරියව්ව කීවතාවක් කකුල් එහෙම හේ කළාද කීවතාවක් කොන්ද එහෙම හි කළාද? ශරීරයේ ඉරියව්ව වෙනස් කළාද? ඇයි වෙනස් කරන්නේ? ඉන්න ඉරියව්ව එන්න එන්න පීඩාකාරී. කල්පනා කරලා බලන්නට අපි කවුරුවක් කැමති නෑ අඩුම තරමේ ඔළුවේ කැක්කුමක්වත් හැදෙනවට. හැබැයි නොහැදී තියෙන්නේ නෑ. ලෙඩ දුක් හැදෙනවට අපි කැමති නෑ. හැබැයි නොහැදී තියෙන්නේ නේ කොයිතරම් බෙහෙත් එහෙත් ගත්තත් කොයිතරම් වෛද්‍ය උපදේශ පෝෂණ විශේෂ වේදින්ගේ උපදේශ ගත්තත් ඔවුන් කියනවා සමහර වෙලාවට අහවල් ප්‍රති වර්ගයේ ගත්තාම අහවල් විටමින් වර්ගයේ ගත්තාම හොඳට ඉන්න පුළුවන්. ශරීර සෞඛ්‍ය ඇතිව ඉන්න පුළුවන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සමහර වෙලාවකට කියනවා ගමේ විදියට හොඳට උදේ පාන්දර කොළ කැඳ වීදුරක් පානය කළාම බිව්වම ප්‍රශ්නයක් නැතුව ඉන්න පුළුවන් හොඳට පාට වැටෙනවා එහෙම කියලා. අපි ඕකත් කරන්නේ නැද්ද? ඌව කරනවනේ. බලන්නකෝ ඒ පාරේ හිම යද්දී. ඔය උපදේශ මත නෙමෙයිද ඒ මඟ පෙන්වීම මත නෙව කරන්නේ. හැබැයි ඒ මොකද්ද ඒකේ තියෙන යටි අරමුණ? යටි අරමුණ තියෙන්නේ හොඳට හයිය හත්තේ ඇතුව ඉන්න. ලෙඩ දුක් නැතුව ඉන්න. හැබැයි ඒක වෙලාද? අහලා බලන්නකෝ උදේ පාන්දර හැමදාම කොලකඳ වීදුරක් පානය කරන ඇත්තන්ගෙන් ලෙඩ දුක් හැදෙන්නේ නැතුව හිටියද කියලා මෙච්චර කල්. නෑ. ව්‍යායාම මධ්‍යස්ථාන වලට යන්නේ ඇයි? නිරුක් නැතුව ඉන්න. හැබැයි ඇත්තන් අසනීප වෙන්නේ නැද්ද? අසනීප වෙනවා. ඒ ඇත්තන්ටත් ඒ උරුමයම තමයි. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන්නේ රූපය පීඩාකාරී කියන අර්ථයෙන් දුකක් කියන්න අපිට මේ ටිකම ප්‍රමාණවත්. කල්පනා කරලා බලන්නට දිනෙන් දින දවසෙන් දවස ගත කරන්න ගත කරන්න ගෙවෙන හැම තප්පරයකදීම අපි තව කෙනෙකුගේ වාරු ඇතිව නැගිටින තැනට නිගුණ වෙන්නේ. තව කෙනෙකුගේ වාරු ඇතිව නැගිටින තැනට. ඉන්න හොඳට සවිශක්තිය ඇතුව ඉඳගෙන අද ඉඳගෙන ඉන්නවා. සමහරට හිතේ පියවර ගන්න බෑ. ඒ විදිහට ඉඳ ගන්න බෑ. බිම ඉඳ ගන්න බෑ. සමහර විට බිම ඉඳගත්තු කෙනාට තව කාගේ හරි වාරු ඕන. නැගිටින්න. අපි සාමාන්‍යයෙන් වචනයට කියනවා නැකිට්ටොත් ඉඳගන්න බෑ ඉඳගත්තොත් නැගිටින්න බෑ ඒකම පීඩාකාරීනි ඒම මහා පීඩාවක් මහා වේදනාවක්නි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ පීඩාකාරී කියන අර්ථයෙන් රූපස්කන්ධේ දුකක් අනිත් අනත්ය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා අපි අපිට ඕන විදිහට පවත්වන්න උත්සාහ කරනවා. අපි හැමදේම මම මට මගේ කියන මමයි කියන අර්ථයෙන් කටයුතු කරනවා. අපි සරල සාමාන්‍ය පැහැදිලි අර්ථයක් දෙනවනේ මාන්නෙන් යුතුව කටයුතු කරන්නේ. එක්කෝ අපි කල්පනා කරනවා අනෙක් හැම කෙනාම මාත් එක්ක එක සමානයි. ඒ ඇත්තන්ට කරන්න පුළුවන් ඒගොල්ලන්ට කරන්න පුළුවන් ටික මමටත් කරන්න පුළුවන්. ඒ වගේම සමහර ඇත්තෝ කල්පනා කරනවා ඒ ඇත්තන්ට වැඩි ඒගොල්ලන්ට වැඩි මට හයිහත්තිය තියෙනවා. ඒගොල්ලන්ට වැඩි ධන බලය තියෙන මට. සමහර විට කල්පනා කරනවා හැමෝම කරන්නම් වාලේ අපිට කරන්න බෑනේ. අපේ තරමට පැය කරන්න. බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කළා දානවා අදිමානයක් හීනමානයත් සමනස් ඔය සීයමානෙන් තොර වෙලා අර ධර්මයේ තුල ඊටාම නිතර දිවිලේ අහන ධර්ම වචනයක් නේ අනතිමානී කියන වචනේ කර්ණීය සූත්‍ර දේශනාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ධර්මයේ තුල පිළිපදින ධර්මයේ ඉගෙන කියා ගන්න ධර්මයේ තුල කටයුතු කර නැත්නම් මෙහෙවන්නට ඕන පෙළ ගැහෙන්නට ඕන අනතිමානී කියන தത്വයට ගොනු වෙන්න. අනතිමානී කියලා කියන්නේ මාන්නේ නැති තැනට. නිහතමානී කියන වචනේ දැන් පාවිච්චි කරනවානේ. නිහතමානී වෙන්න. මාන්නේ මුළුමනින්ම සිඳ දමන තැනට ගොනු වෙන්න. සාමාන්‍ය මේ නිහතමානී කියන වචනේ මෑත කාලිනව පොදුවේ පාවිච්චි කරනවා මිනිස්සුන්ට. කෙලෙස් බරිත මිනිස්සුන්ට භාවිතා කරන මේ නිහතමානී කියන වචනේ. හැබැයි නිහතමානී කියන වචනේ පින්වත්ටි පාවිච්චි කරන්න පුළුවන් මුළුමනින්ම ක්ලේශයන් විනාශ කරපු ක්ලේශයන්ගෙන් තොර වෙච්ච ඇත්තන්ට විතරයි උතුමන්ට විතරයි. තාම සරලව කිව්වොත් ආර්ය උතුමන්ට විතරයි. එතනින් මේ පිට සියලු දෙනා කෙලෙස් සහිත ඇත්තන්. ඒ ඇත්තන්ට මේ නිහතමානී නායකයෝ කියන්න හරි ওই වචන පාවිච්චි කරන්න බෑ. ඒක පාවිච්චි නොකළ යුතුයි ඒක මේ මුළු දැනුගත් සියලු සමාජයේම දැනගන්න ඕන නිහතමානී වෙන්න වෙන්නේ අන් කවුරුවත් නෙමෙයි ක්ලේශයන්ගෙන් මුළුමනින්ම දුරස් වෙච්ච ඇත්තන් ආර්යතුමන් පමණයි මම මේ කාරණාව මතු කරගෙන ආවේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා රූපේ ආස්වාදය දැනගන්න කෙනා එහි ආදීනවේ දැනගන්න නම් එය ත්‍රිලක්ෂණයෙන් යුතුව දැනගන්නට ඕන. අවබෝධයෙන් දැනගන්නට ඕන. ඔයත් අපි හැමෝම මුළු ජීවිත කාලය පුරාවටම මෙතුවක් අහලා තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන වචන තුන. හැබැයි ඒක දැනුමටනේ. අවබෝධයෙන් යුතුව නෙමෙයිනේ. අපි ඒක අහලා තියෙනවා. ඒක දැනුමක් තියෙනවා ඒ ගැන. අනිත්‍යයි කියන එක දන්නවා. වෙනස් වෙනවා කියන එකත් දන්නවා. හැබැයි ඒක අපි අවබෝධ කරගෙනද? අවබෝධ කරගෙන නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපින්වත්නි යදනිච්ච සූත්‍ර දේශනාවේදී සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා වචනයක්. සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා පැහැදිලි කරන්නේ මේ ත්‍රිලක්ෂණය යථා නුවණින් දැනගන්න. යථා නුවණින් කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ විදර්ශනා නුවණින් දැනගන්නට ඕන. උඩින් අතගත ගාලා වචනාර්ථයෙන් දැන ගැනීම නෙමෙයි එතනින් පැහැදිලි කරන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධය ඇති කරගන්නට මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාළනවා රූපේ රස විඳීමෙන් නැත්නම් ආස්වාදය දැනගන්න කෙනා එහි ආදීනයේ ත්‍රිලක්ෂණයෙන් යුතුව අවබෝධ කරගන්නට ඕන ඒ ත්‍රිලක්ෂණ විදර්ශනාවෙන් යුතුව තේරුම් ගන්නට අවබෝධ කරගන්නට ඕන ඒ අවබෝධ කරගත්ත කෙනා නිස්සරණය එහෙම නැත්නම් නිදහස් වීම ඇති කරගන්නවා. රූපය පිළිබඳව තියෙන තණ්හාවෙන් චන්දරාගයෙන් නිදහස් වෙනවා. අපි රූපය පිළිබඳ මේ චන්දරාගය නිසා තමයි අපිට නිස්සරණේ නැති වෙලා තියෙන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳව අපේ තියෙන චන්දරාගය නිසා. රූපය පිළිබඳව පමණක් නෙමේ බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කොට වදාරන්නේ. මේ මම උපුටලා ගත්තේ ප්‍රධාන කාරණාවක් විදිහට රූපය කියන කාරණාව අපිට තේරුම් ගන්නට පහසු නිසා මේ කාරණා ටික. වේදනාව තියෙන ආස්වාදයේ බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නට කියනවා. වේදනාවන් කොටස් මම ප්‍රධාන කොටස් තුනකට පින්වත්නි බෙදනවා. එකක් සැප වේදනාව දුක් වේදනාව සහ අර මං කලින් මතක් කළ නොදුක් නොසු එහෙම නැත්නම් උපේක්ෂා අදුක්කම සුඛ වේදනාව. සැප වේදනාව අපිට තේරෙනවනේ. අපි කාටත් සැප වේදනාව කායික සැප වේදනාවක් මානසික සැප වේදනාවක් පැහැදිලි. ඒවා කියන තමයි කායික දුක් වේදනාවක් කායික මානසික දුක් වේදනාවක් තේරෙනවා. අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි අදුක්කම සුඛ කියන කාරණාව අපිට ටිකක් ඈතයි. එකපාරට අවබෝධ කරගන්න තේරුම් ගන්නට අපහසුයි. ඒ උපේක්ෂා සහගත වේදනාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට දීව දාරනවා අදුක්කම සුඛය ලෙස. පින්වත්නි මේ වේදනාවන් කායික සැපේ කායික සුවය පමණක් සොයන නැත්තම් විදිහට අපි කොයිතරම් ඒ වෙනුවෙන් කටයුතු කරනවද? කායික සැප වේදනාව පමණක් හොයන්න. මම අර කලින් මතක් කළා වගේ උදෑසන අවදි වෙච්ච මොහොතේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම් අපේ ප්‍රධානතම කාර්ය වෙලා තියෙන්නේ කායික සුව වේදනාව හොයන එක. කායික සැප වේදනාව වෙනුවෙන් කටයුතු කරන එක. ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලය පුරාවටම වෙහෙසෙනවා. ඒ කායික සුව වේදනාව හොයන අපි කායික දුක් එතනින් උත්සාහ කරන්නේ අන් කිසිවක් නෙමෙයිනේ කායික දුක් වේදනාව ඈත් කරන්නනේ කායික දුක් වේදනාවෙන් නිදහස් වෙන්නනේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස ත්‍රිලක්ෂණයෙන් සම්මප්පඤ්ඤාය දත්තබ්බංකුව විදිහට විදර්ශනාවෙන් අවබෝධ කරගන්න තාක්කල් අපිට කායික සුව වේදනාවක් කායික සුව වේදනාව ඇති කරගන්නවත් මානසික සුව වේදනාව ඇති කරගන්නවත් කායික දුක් වේදනාවෙන් මානසික දුක් වේදනාවෙන් නිදහස් වෙන්නවත් හැකියාවක් නැහැ. ඒකට කරන්න තියෙන ඒ සුවය ඇති කරගන්න තියෙන එකම ක්‍රමේ එකම මඟ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සමත විදර්ශනා භාවනා මාර්ගය පමණයි. මෙතෙන්දී හරි අපූර්ව කාරණාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලා මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් පිළිබඳව එහි ආස්වාදය දෝෂයන් එයින් නිදහස් වීම පිළිබඳව වෙහෙසෙනකොට ඒ වෙනුවෙන් කටයුතු කර නැත්නම් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ඇයි මිනිස්සයා ඇයි සත්වයා රූපේ ඇලෙන්නේ රූපය පිළිබඳව චන්දරාගය ඇති කරගන්නේ ඇයි නෝචේදම් භික්කවේ රූපස්ස අස්සාදෝ අභවිස්ස නයිදං සත්තා රූපස්මින් සාරජ්ජෙය්‍යුම් මහණෙනි ආස්වාදයක් නැත්තම් කවුරුවත් රූපය පිළිබඳව වැළෙන්නේ නැහැ රස විඳීමක් නැත්තම් රූපෙහි ඇලෙන්නේ නැහැ රූපෙහි ඇලෙන්නේ එහි ආස්වාදයක් තියෙන නිසා බලන්න බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වන ඊටාම සරලම පහසුම මාවත පෙන්නනවා ධර්මය අවබෝධ කරගන්නට. රුව යම් හේකින් රූපයාගේ ආස්වාදයක් තියනවාද ඒ නිසාම තමයි සත්වයා රූපේ හියලෙන්නේ. ඒක පණ තියෙන වෙන්න පුළුවන් පණ නැති වෙන්න පුළුවන් ඕනෑම රූපස්කන්ධයක් එක්ක රූපයක් එක්ක සත්වයා ඇලෙන්න ප්‍රධාන හේතුව තමයි එහි ආස්වාදයක් තියෙන නිසා. පින්වත්නි, ඊටාම සරල පහසුම ක්‍රමය තමයි අපි ආශාවාදයක් තියෙන නිසා සමහර සුව වේදනාවන් ගෙන දෙන රූපයන් එක්ක ඇලෙද්දී සමහර රූපයන් එක්ක අපි ගැටෙනවා. ආස්වාදයේ ඇති වෙන තැනම තමයි ගැටීමක් ඇති වෙන්නේ. ඇලීම ඇති වෙන තැනම ඒ පියවර තුලම ඒ මොහොත තුලම ගැටීමක් හට ගන්නවා. කල්පනා කරලා බලන්නට මේ විලක්කුවෙත් එක්ක මේ යුග විලක්කුවෙත් එක්ක නේද අපි මෙච්චර කල් ජීවත් වුනේ. එක්කෝ ඇලීම, එක්කෝ ගැටීම. ඇලෙන්න එහෙම නැත්නම් බැඳෙන්න ආශක්ත වෙන්න අවස්ථාවක් ලැබිච්ච තැනකදී ඒකත් එක්ක තදින් ඒව ග්‍රහණය කරගන්න අපි යම් විදිහකට එය එපා වීමක් එහෙම නැත්නම් එයින් ඇතිවීමක් ඇති වුනහම අපි ඇත් එක්ක ගැටෙන්න බලනවා. මේ ඇලීමයි මේ ගැටීමයි තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා සත්වයා මුළු සසර පුරාවට මනාත කරන ප්‍රධාන කාරණාවන්. ඇයි අපි ඇලෙන්නේ? ඇයි අපි ගැටෙන්නේ? මේ ප්‍රධාන අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය අවබෝධ නොකර ගැනීම නිසා යමෙක් රූපයේ පිළිබඳව අනිත්‍ය ලෙස රූපය දකිනවා නම් හටගත්තා ඒ සියල්ල විනාශත් ස්වභාවයටපත් වෙනවා හටගත්ත මොහොතේ ඉඳලා වෙනස් වෙනවා පැවැත්ම තුලම වෙනස් වෙනවා මේ කවබෝධ කරගන්නවා නම් හැබැයි ඒ අවබෝධ කර ගැනීම දැනුම නෙමෙයි දැනුම ඇති කරගන්න එක නෙමෙයි ප්‍රත්‍යක්ෂ අවබෝධය විදර්ශනා නුවණින් අවබෝධ කරගන්න කෙනා ඇලීමිනුත් ගැටීමිනුත් නිදහස් වෙනවා විදර්ශනා නුවණින් අනිත්‍ය දේවල් අනිත්‍ය ලෙස දකින කෙනා අවබෝධ කරගන්න කෙනා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා රූපේහි ආදීනවයක් නැත්තම් ආදීනවය කියන කාරණාව නැත්තම් රූපේහි මේ සත්වයා කලකිරෙන්නේ නැහැ. රූපය පිළිබඳව අපි කලකිරෙන්නේ එහි ආදීනවයක් තියෙන නිසා. මොකක්ද ආදීනවය? ආදීනවය තමයි වෙනස් වෙන එක. පැවැත්ම තුලම වෙනස් වෙන එක. ඒ පැවැත්ම තුලම වෙනස් වෙන නිසා තමයි අපි රූපය පිළිබඳව කලකිරෙන්න පටන් ගන්නෙ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේකෙන් නිදහස් වෙන්න බැරි නම් නිදහස් වීමක් නැත්තම් රූපයාගේ නිස්සරණේ නැත්තම් සත්වයෝ ඒ මත කටයුතු කරන්නේ නැහැ. සත්වයන් එහෙම නැත්තම් රූපය පිළිබඳව ආස්වාදය අවබෝධ කරගන්න තැනැත්තා එහි ආදීනවය අවබෝධ කරගන්න තැනැත්තා ඒ නිදහස් වීමේ මඟ වෙත යොමු වෙනවා ආස්වාදයට ආදීනවයක් තියෙන නිසා තමයි එහි නිස්සරණය තියෙන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා මේ ආස්වාදයට ආදීනවයක් නිසි ආකාරයෙන් අවබෝධ කරගන්නට අනිවාර්ය වශයෙන් පින්වත්නි සමත විදර්ශනාවෙන් යුක්තව මේ ධර්මයේ දිහා බලන්නට ඕන. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයෙන් අවබෝධ කරගන්නට ඕන. ධර්මය අවබෝධ කරගන්නට නම් එහෙම නැත්නම් මේ සංසාර දුකින් නිදහස් වෙන්නට නම් මේ රූපස්කන්ධය පිළිබඳව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන චන්දරාගය නැති කරගත යුතුයි. චන්දරාගයෙන් නිදහස් වෙන්න, චන්දරාගයෙන් ඈත් වෙන්න, දුරස් වෙන්න නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයෙන් අවබෝධ කරගන්නට ඕන අපි පංච උපාදානස්කන්ධය. ඒ රූප වේදනා සංඥා සංකාර විඥානයන් කියන්නේ මොනවද කොහොමද කියන කාරණාව අපේ ප්‍රත්‍යක්ෂයෙන් අපි අවබෝධ කරගන්නට ඕන. එය දැනුමෙන් නෙමෙයි වචනාර්ථයෙන් නෙමෙයි ඒ නිසා මේ ධර්මය තියෙන්නේ අවබෝධ කරගන්නට මිසක් දැනුම ඇති කරගන්නට නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා වාද කරන්න ධර්මයේ ඉගෙන ගන්න එපා. තවෙකෙක් සහ එක්ක තමන් වඩා වැඩියෙන් දන්නවා කියලා කියන්න ධර්මයේ ඉගෙන ගන්න එපා. ධර්මයේ ඉගෙන ගා අපි යමක් ඉගෙන ගන්නට ඕන ධර්මයේම කියන කාරණාව පැත්තකින් තිබ්බත් අපි ඕනෑම දෙයක් ඉගෙන ගන්නට ඕන ජීවිතය සාර්ථක කරගන්නට. ජීවිතය පිළිබඳව අවබෝධ කරගන්නට. එයිනුත් ධර්මය අපි ඉගෙන කියා ගන්නට ඕන කෙලවරක් නැතුව විඳින දුකින් නිදහස් වෙන්න. මම කලින් මතක් කළා වගේ පින්වත්නි අපි හැමෝම කල්පනා කරනවා නැවත මනුෂාත්ම භාවයක්ම ලැබෙනවා නම් හොඳයි කියලා. පින්වත්නි කල්පනා කරලා බලන්නට නැවත මනුෂ්‍යාත්ම භාවයක් විතරක්ම ලැබුවත් කොයි වද වේදනාවක් විඳිනවද? සරලම උදාහරණයක් පුංචි දරුවෙක් උප්පත්ති ලැබවපු මොහොතේ ඉඳලා ඒ දරුවට වචනයක් කියලා තමන්ගේ අවශ්‍යතාවය පැහැදිලි කරනකම් කොයි වද වේදනාවක් ඒ දරුවා විඳින්නේ අම්මා තාත්තා පිරිසිදු කරන්න ඕන අම්මා කිරි ටික දෙන්න ඕන නාවන්න කවන්න පොවන්න ඕන ඔය එකක්වත් නොකර ඒ දරුවා පැත්තකට තියලා හිටියොත් මොකද වෙන්නේ? කල්පනා කරලා බලන්න වැඩි හිටි අපි එහෙම වුණොත් මොකද කරන්නේ? තමන්ගේ දෙයක් කරගන්න බැරුව තව කාගේ අතින් තව කාගේ හෝ වාරුවකින් ඉන්න වුණොත් මොකද කරන්නේ? එනිසා මේ දුක්ඛය දුක්ඛය විදිහට තේරුම් ගන්න මේ සසර දුක තේරුම් ගන්නට ඒ වෙනුවෙන් ධර්මයේ ඉගෙන කියා ගන්න ඒ වෙනුවෙන් ධර්මයේ පුරුදු පුහුණු කරන්න කියන කාරණාවත් මතක් කරමින් අද දවසේ මේ පින්කම මේ උතුම් ධර්ම දානමේ පින්කමට සම්බන්ධ වෙච්ච සීලවත්තන්ට පුණ්‍යානුමෝදනා කරනවා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං පරන්ති දේවෝ වස්සතු කාලේන සස්ස සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ සාදු සාදු සාදු එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශක ආනන් වහන්සේ බියගම කොට්ටුන්න ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථාන වාසී පූජනීය දෙල්වල සරණසිරි ස්වාමිපාදයන්න් වහන්සේ ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ ලැබේවා. උන්වහන්සේ සිදු කරන මෙම උතුම් වූ ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා. මෙම ධර්මානුශාසනාවේ කුසල බලයේ හේතුවෙන් ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට උතුම් වූ නිර්වාණ ධර්මය අවබෝධ වේවා තුනුරුවනේ ආශිර්වාදේ සහ සියලු දෙවියන්ගේ රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදුනාද පවත්වමින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු ඔබටත් පුළුවන් මෙවැනි උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ ආගමික අංශයෙන් ඒ පිළිබඳ තොරතුරු දැනගන්න. දුරකථන අංකය 0112 6971 40. සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. Thank you. අද රාත්‍රී 8ට පූජ්‍යපාද එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ පවත්වන ලබන ධර්මානුශාසනාවට ඔබට මෙම සීදී ඔස්සේ සවන් දෙන්නට පුළුවනි.